අපේ ගුරුවරයා අපිට අපිමයි. මේ කියන මානසිකත්වයට අපි එන්න ඕනේ. ගුරුවරයා අපට උදව් කරයි. ගුරුවරයා දිවසින් දැකලා අපට හරියට පෙන්නලා දෙයි. ගුරුවරයා කවදාරි වඩලා, ප්‍රත්‍යක්ෂ කරලා හරියට මේක කියලා දෙයි. එතකම් පිවසන්න ඕනේ කියලා අපි ගුරුවරයා කෙරෙහි එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් කෙරෙහි බලාපොරොත්තුවක් තිබුණාම අපට මාර්ගෙ වැඩෙන්නේ හේතුව අපේ සිත නිවැරදිවම දන්නේ අපි. අපේ දුර්වලකම් අපි තමයි දන්නේ. අනිත් අය කවුරුත් දන්නේ නැහැ. එහෙනම් අපේ කමඨාන අපේ ගුරුවරයා වෙනවා අපිට අපිම ගුරුවරයා වෙලා ඒක නිවැරදි කරනවා නම් මාර්ගේ වැඩෙනවා. කයදියා බලාගෙන ඉන්න කියනවා. කයදියා බලාගෙන ඉන්නවා. දැන් මාසයක් දෙකක් අවුරුද්දක් අතක් එහෙම ඉන්නවා. තමට අවුරුදු 15ක් විතර ඉන්නවා. මොකද කායानुපසනාව වඩන අවුරුදු 13 මාරක්. මොකවත් වැඩිලා නැහැ. කයදියා බලනකොට ඇත්තටම කයදියා බලනකොට කොටස් වශයෙන් බැලෙනවද? සම්පූර්ණයෙන් බැලෙනවද? ඇයි ඉසමනේ කරනකොට කය අමතක වෙන්නේ? හත මෙනේ කරනකොට කකුල අමතක වෙන්නේ. ඇයි මේක සම්පූර්ණයෙන් පේන්නේ නැද්ද? ඇයි මේ කොටසෙන් කොටසට මේක වෙනස් වෙන්නේ? ඇයි මේක සම්පූර්ණයෙන් බලන මානසිකත්වයේ නැද්ද? ඇයි මේ කය අමතක වෙන්නේ? අමතක වෙන්නේ මොන වගේ හේතුවක් නිසාද? ඒ හේතුව කොතනද තියෙන්නේ? ඇයි මට කයගෙන බලනකොට එක එක ඒවා එන්නේ? ඒ බලන ධාරිතාවට අනුව මේ මේ සිත කැළඹෙන්නේ ඇයි? මේ වගේ පුංචි පුංචි සියුම් තැන් තේරුම් අරගෙන ඒ අඩුපාඩු ටික නිවැරදි කරනවා. මාර්ගය වඩනවා කියන්නේ ඒවා නිවැරදි කරලා කරලා කරලා හරියටම තේනවා කය බලනවා කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ විදියටයි. දැන් ගොඩාක් දුරට කය දිහා බලනවායි කියලා කියනකොට කය දිහා බලන් ඉන්නවා. ඇත්තටම කය දිහා නෙමෙයි බලන්නේ. කය දිහා බලනවා කියන මානසිකත්වය අදාගත්ත ඒ මානසිකත්වයේ 100න් ඉන්නවා. කය දිහා මම බලන කෙනෙක්. ඒ කියන මතකයේ තියෙනවා යාට. එයා මං කයදියා බලන කෙනෙක් කියන ඒ මතකයේ ඉන්නවා. ඒ ඇත්තටම කයදියා බලන කෙනෙක්. කයදියා බලන කෙනාගේ මතකයේ සම්පූර්ණ කයේ තියෙන්න ඕනේ. මුළු ਸਰවාංගියම යාට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මුළු ਸਰවාංගිය පිළිබඳව යාට ඒ අවබෝධය තියෙන, ඒ දැනුම තියෙන. ඒ කියන්නේ යා කය බලන කෙනෙක්මයි. කයදියා බලාගෙන ඉන්නවා. කවුරු හරි අත තිබ්බම ඔහම ගැස්සෙනවා. එකපාරට ගැස්සිලා ඇරෙනවා. එයා කය තමයි බලන්නේ. කොයි කයද? අර මතකේ තියෙන කය. මෙතන නෙමෙයි ඉඳලා තියෙන්නේ. එයා කොයිද ලෝකයක ඉඳලා තියෙන්නේ. හරි. කය බලලා තියෙන්නේ. හැබැයි මේ කය නෙමෙයි. හැබැයි බලන්නේ කිව්වේ මේ කය. එතකොට කයේ සිත තියෙනවා කියන කොතන තියෙනවනේ? මේකේ තියෙනවනේ. අල්ලනවා. ගැස්සෙන්නේ. එයා දන්නවා කයෙන් ඉන්නේ. 100 තියෙනවා. ගැස්සෙන්නේ විනාඩි 5ක් ඉන්න කියන අයට තට්ටු කළා. ඇයි? එයා පෑදිලිව දන්නවා. කෙනෙක් ළඟට එනවා. ස්පර්ශ කරන්නයි අර තරංග කම්පන ඔක්කොම යට දැනෙනවා. කයේ 100 පීඨවල ඇති. එහෙම 100 පීඨවල පීඨවල පීඨවල කයේ 100 වැඩි වුණාම රූපයක් දකින්නවා. දකින්නකොට දැනෙනවා මේ ඒක ලස්සන එක ගත්ත ලෝභය දැක්කා නේද? කයේ 100 වැඩි නිසා මනාම රූප වලින් ප්‍රශ්න තියෙනවා. ඇයෙනවා සබ් කවුද දන්නේ මේ මනුස්සයා කෑ ගන්න භාවනා හරි කයේ 100 වැඩි දැන් එයාට තේරෙනවා ඒක ඇයෙනකොට මේ කලින් මිනිසුන්ට බනින්න අදහස ඇතිවෙන දැන් ගිහලා බැනලා එන්න හිතෙනවා කෑ ගන්න තින්න මේ භාවනා කරනවානේ. මාර වැඩේ. ඒ කියන්නේ මේ කයේ සීය වැඩෙනකොට මේ වැඩි වෙනකොට මේ ආයතන වලට එන පණීඩ ඔක්කොම දැනෙනවා. අඩුපාඩුත් එක්ක දැනෙන්නේ. එහෙනම් මේ ටික හැදුවාම හරි. හරිනේ. වෛද්‍යාවක් ආයි හරිනේ බුදුහාමර ඒක තමයි කිව්වේ. එහෙනම් මේ බාහිර දේවල් ඇතුළට එනකොට ඒක දැනගන්න කයේ ඉන්න එපා. මම එංගලන්තේ ඉඳලා හරියනවද? අප්‍රිකාවේ ඉඳලා හරියනවද? කයට එන පණිවිඩ වලින් කෙලෙස් හැදෙන එක දැනගන්න මං කයේ ඉන්න එපා. ගෙදරට ඔරු වෙනවනම් මං ගෙදර ඉන්න එපා. මම නවාතන් ගන්න මේ එංගලන්තේ ගිහිල්ලා හිටියා මම ගෙදරට ඔරු වෙන එක මම කොහොමද දන්නේ? එහෙනම් මෙච්චර කාලයක් මාරයා ඔරුවාගේ අසකන දිව නාසයෙන් සමෙන් ඔක්කොම ඇතුල් වෙලා තිනවා මම කයේ ඉඳලා නැහැ. ඒ නිසා කෙලෙස් ඇදලා තිනවා මම දන්නේ නැහැ. මම වෙන මොකද්ද නාඩගමක් නටලා තිනවා. ඒ නිසා වෙන්න ඇති මෙච්චර ಜಾති ගානේ මං ඉපදුනේ. මෙන්න මේක තේරුම් ගන්න අය. දැන් එයා ගෙදර එනවා. දැන් කවර වාලේ අරනකොට කියනවා දැක්ක නේද? වාලේ යන ගලවන දැන් බයිනවා කට්ටිය. තේ හදන්න ඒ කට්ටියට. බැස්සාම ලණුව දාලා මාංශය ඇති කට්ටියට තේ බොන්න. උන් කලබලන මාර ප්‍රශ්නේ දැන් මොකද්ද මේ මේ වෙලා තින්නේ? ඕගොල්ලෝ මාංශිලා සීට් ගලන බව අපි දන්නවා. තේ බොන්න. ඇයි තේ දෙන්නේ? පොඩ්ඩක් ඉන්න පඩියකුත් දෙනවා. මොකද්ද? අපි මේ සීට් වලින් කුඩු වැටෙනවා. පිළිකා වැදෙනවා කියලා අපිට පොඩි පණිවිඩයක් ලැබුණා. අපි මේ උළු මාරු කරන්න හිටියේ සීට් ගලවන්න බැරුව හිටියේ. ගැලෙව්වට ගොඩ අපින් කෑලි කීයක් ගැලවද? එයාට පොඩි ගාණකුත් දෙන්න. උන් ඒකත් අරගෙන ලැජ්ජාවෙන් තේ ටිකක් දීලා දොරෙන් එළියට යනවා. ඇයි? එයා දන්නවා ඇසෙන් ඇතුල් වෙන්නේ රාගයේද, ద్వේෂයේද, ලෝභයේද ආරාධන කළ තේ දෙනවා එයා. කනෙන් ඇතුල් වෙන්නේ ලෝභයේද, ద్వේෂයේද, මොෝගය එයා දන්නවා ආරාධන ඇතුල් වෙනවා නේද? හ්ම්. තේ බීලා යන්න ඕනේ. රස දැනෙනකොට එයාට හිතනත් වැඩිපුර කනොන් ප්‍රමාණයට ගන්න. අයාටත් දෙනවා, මෙයාටත් දෙනවා මම මේක. මේ රසයි. ඔබ වහන්සේත් කන්න රසයි. ඇයි? එයා දන්නවා මේ රස මායя. මේ රූප මායя, වන්න මායя. ශබ්ද මායя, ස්පර්ශ මායя, ලෝභ මායя, ద్వේෂ මායя, රාග මායя, වෛර මායя, මාන්‍ය මායя, ඊතුවක්කාර මායя, උඩඟු මායя, ආංකාර මායя මේ ඔක්කොම මායя අය අඳුරන අය එයා ගෙදර ඉන්නේ. ගෙදර කියලා කිව්වේ බම්බයක් විතර උසේ තියෙන කයට. එහෙනම් අපේ ජීවිතවල අපි ඉඳලා තින්නේ ගෙදර නෙමෙයි. බම්බයක් විතර උස තියෙන කය නේද අදන්න තියෙන්නේ. නිවන් දකින්න දෙවක නේද අදන්න තියෙන්නේ. එතකොට දැන් බම්බේ තියෙන පණිවිඩය තේරුම් ගන්න නම් මේ කය තුළ තියෙන හඩුපාඩු හදන්න නම් කොහෙද අපි ඉන්න ඕනේ? gederada, වෙලේද, පොලේද, වැඩ පොලේද? කයේ. එතකොට කයේ ඉතියොත් තම අඩුපාඩු දැනෙන්නේ. ක්‍රියාකාරකම් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්ත දේ නිවැරදි කරන්න පුළුවන්. ඒකයි කය දිහා බලන්න කියේ. එයා මොනවද කළා තින්නේ? ගුරුවරයාට නමස්කාරයක් කරලා තුනුරුවනොත් වැඳලා කය දිහා බලන ඉන්න අවුරුදු 20ක්. මොකවත් ඇදිලා නැහැ. ඒ කියන්නේ කමටහන් වඩන කෙනෙක් නෙමෙයි. ගුරුවරයාගේ වචනය අකුරට පිළිපදින කෙනෙක්. එයා බොඩිගාඩ් කෙනෙක්. එයා බොඩිගාඩ් කෙනෙක්. කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන බලාගෙන ඉන්නවා. එයා දන්නේ නැහැ අනතුරු කරන්නේ කවුද? යහපත කරන්නේ කවුද? නෑ ඇතුල් වෙන්න බෑ. අන්න ඒ මේකක් මේ කරලා තින්නේ. ඒ වචනේ ඒක ඒ විදිහටම පිළිපදිනවා. එහෙනම් අපේ ජීවිතවලත් අනන්ත අප්‍රමාණ මේ වගේ දෝෂ තියෙනවා. අඩුපාඩු තියෙනවා. කය මත සිත පීඩවනවා. සිතවිලි දිහා බලනවායි කියලා කියන්නේ මේ සිතවිලි වල ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නයි මේ කමඨාන දීලා තියෙන්නේ. ඇති වෙන සිතවිලි වල ලෝභ, දේශ, මෝහ කොහොමද මේක වෙනස් වෙන්නේ? ලෝභයෙන් ඇවිල්ලා ඒක ද්වේෂයට පරිවර්තන වෙන්නේ කොහොමද? ද්වේෂය කටගත්තාම මේ පලිගන්නකම මේ ඇඟ වෙවුලන්නේ ඇයි? මේ වෙනස් වෙන්නේ ඇයි? මොන හේතුවක් නිසාද මේ වගේ මානසිකත්වයක් ඇති වෙන්නේ? මන් තුළ ඇති වෙන මේ පීඩනේ මොන හේතුව නිසාද අටගත්තේ? මේවා දැනගන්නයි සිතවිලි දිහා බලන්න කියන්නේ. ආයතනත් එක්ක ගනුදෙනු කරනකොට ඇති වෙන කෙලෙස් මොනවද කියලා දැනගන්නයි මේ කයේ සිය පීටවන්න කිව්වේ. කැළඹෙන්නෙත් නැතුව විසිරෙන්නෙත් නැතුව නැතුව නිින්ද යන්නෙත් නැතුව අමතක වෙන්නෙත් නැතුව හරියට අරමුණේ තියන්න අපේ සිතට අවශ්‍ය ධාරිතාව කොච්චරද? මොන වගේ ධාරිතාවක සිය තිබුණොත්ද මේක වෙනස් වෙන්නේ නැතුව පවතින්නේ. ඒක දැනගන්නයි කියන්නේ. එතකොටනේ ඇසට එක පීටෙව්වම කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. පේන බව දැනගෙන ඉන්නයි. පේන බව දැනගෙන ඉන්න ඇසට 100 ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාවෙන් හිටියොත් විතරයි ඒක පේන බව දැනගෙන ඉන්න පුළුවන්. නැත්තම් එක්ක ලෝභ දේශ මොලට අවු වෙනවා. නැත්තම් මෝහයට අවු වෙනවා. ශබ්ද ඇහෙනවා. හැබැයි ඇයෙන බව දැනගෙන 100ෙන් ඉන්නනම් ඒ ඇයෙන බව දැනගෙන 100ෙන් ඉන්න ධාරිතාවක් තියෙනවා. ඒ ධාරිතාවට 100 තියෙනවා. වැඩි වුණොත් විසිරෙනවා, අඩු වුණොත් මුලා වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇස කන දිව නාසය සමසිතේ ධාරිතාවල් අපි දන්නේ නැහැ. සමහර වතුර පොම්ප තියෙනවා මේ. ඒක අඟලේ බටෙන් විතරයි මේ අදින්නේ. අපි මොකද කරන්නේ? ඒ අඟලේ බටේ වෙනකොට අඟලෙන් අරගෙන ඒක තව අඟල් එකමාරකට විතර සවි කරලා මීටර 100යි එකෙන් අදින්න පුළුවන්. මීටර 300කට අමුණනවා. මෝටරේ වැඩ කෙරවලට වතුර එන්නේ මිනිස්සු අහන මෝටර දාලා තින බය වෙන්න එපා. උදේ ඉඳලා රාය වෙනකම් වැඩ වතුර එන්නේ ඇයි? ඒකේ ධාරිතාව වෙනස්. එහෙනම් දැක්කා දැක්කා පමණයි කියලා අපි හිතන්නේ නැතුව දැක්ක ගමන් කලබල වෙලා පොළු හරගෙන යන්නේ ඇයි? ඒ කියන්නේ දැක්ක දැක්ක පමණට වඩා මොකද්ද එකක් තිබිලා මොකද්ද කැළඹිච්ච ස්වභාවයක් අර කැළඹිච්ච ස්වභාවයක් නැති වෙලාවේ ලස්සනට ඉන්නවා අපේ දරුවෙක් වැටුනාම බඩමුට්ටු පෙරලගෙන ගිහලා උස්සනවා පාර යන මිනිහෙක් වැටුනාම අයියෙන් ගියාම ඕක තමයි ඒකනේ කියන්නේ බයිසිකල් පදිනකොට පිළිවෙලට යන්න එපායි ෆ්ලයිට් වල නෙමෙයි යන්නේ මේවා ෆ්ලයිට් නෙමෙයි පයින් යන්නේ පරිස්සමෙන් යන්න එපායි එහෙම කියලා අපි ඒක දිහා බලාගෙන ඉනවා දුවගෙන ගිහලා උස්සන්න යන්නේ ඇයි අපේ එක්කෙනෙක් නෙමෙයි යා. එහෙනම් මේ ඇස දැක්කාම ඇසෙන් යමක් දැක්කාම කලබල වෙලා නාම රූප වලින් අපි ටක් ගාලා ඇලින් ගැටින් වලට අවු වෙන්නේ ඇයි? කලබල වෙලා. එහෙනම් කලබල නොවි තිබුණොත් නේද මේක දැක්කා දැක්ක පමණයි කියන තැනට එන්න පුළුවන්. එහෙනම් ඒ ධාරිතාවේ 100 තියෙන්න එපාය. අකමැති දේවල් කනකොට මේ වැඩිපුර කන්න කලබල මොකවත් නෑ. අර සවලෙන් පටවන වගේ මොකවත් නෑ. ලස්සන්ට ඒක ගන්නවා ආහාරේ. ටිකක් රසවත් නම් අපි කැමැතිම එකක් නම් ඒක වැඩිව ඇපෙන්නේ නැහැ. ඒක අපන්න වෙලා නැහැ. අර කාලා ඉන්න එපා ඔක්කොමට කලින්. ඔක්කොම ටික ශරීරගත කරන්න. ඒක මේ අපන්න වෙලාවක් නැහැ. ඒතකොට තවත් කෙනෙකුට දෙන්න අදහසකුත් නැහැ. අකමැති කතුන ඔබ වහන්සේ කැමැතිද බටු වළඳන්න? උන්වහන්සේ කල්පනා කරන මොකද මේ කැමැතිද කියලා. ඇයි උන්වහන්සේ කැමැති නැහැ? දැන් මේක කාටද පටවන්න ඕනේ? හැබැයි කැමැති එකක් ආන්නේ නැහැ. දෙන්නද කියලා. ඇයි? ඒක Tamanට ඕනේ. ඒක දෙන්නෙම නැහැ. එහෙනම් මේ රස දිහා බලනකොට ඒ රස එනකොට ඇයි අපි ලෝභ දේශ වලට අහුවෙන්නේ? ඇයි තෘෂ්ණාව වලට අපි අහුවෙන්නේ? මොකද්ද ඒකට හේතුව? අර 100 ධාරිතාව වෙනස් වෙනවා. අඩු වුණාම මුලා වෙනවා, වැඩි වුණාම ගැටෙනවා. ඒ ආයතනවල ඉස්සෙල්ලාම 100 පවත්තලා මොන මොන ධාරිතාවල් වල ඉතියොත් මෙයා ප්‍රශ්නයක් නැතුව ඉන්නවාට අන්න ඒ ධාරිතාව හරියටම චිත්තානුපස්සනාවෙන් තියෙන්න ඕනේ. එතකොට තමයි යාට තේරෙන්නේ මේ හැම දෙයක්ම ඇයෙනවා. ඔව්. එතනින් යාට යන්න ඇයි? යන්න යාට අදහසක් නේ ධාරිතාව නෑ යන්න. අපිට සමහර කට්ටියලා බයිනකොට අපි කියනවා කර්මයක් පරිසම් දෙනවා. හරි. 100න් ඉන්නවා. එයාට 100 තියෙනවා. හැබැයි සමහර වෙලාවට එයා ගොඩාක් කැමැති කෙනෙක්, හිතවත් කෙනෙක් ඇවිල්ලා නින්දා අපහාස කරනකොට එකපාරට අපිට තරහා යන්නේ නැද්ද? ඇයි? එයා එහෙම අපට කතා කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට ගොඩාක් ආදරේ නිසා, එයාට ලෙන්ගතු නිසා, එයාගෙන් ඒ වචන අපිට දරා ගන්න බෑ. දැන් අර අර අරයත් එක්ක තිබිච්ච ඉවසීම මෙතන නෑනේ. ඒ කියන්නේ අපේ ධාරිතාවට වඩා වැඩි වෙනකොට කෙලෙස් ඇති වෙනවා, නිර්මාණය වෙනවා. එහෙනම් ධාරිතාව තුළ නොපැවතීමත් කමඨාන හරියට තේරුම් ගත්තේ නෑ කියන තැනට තමයි එන්න වෙන්නේ. හැම කමඨානක් තුළම මේ වගේ පුංචි පුංචි අඩුපාඩු තියෙන මේ අඩුපාඩු නිවැරදි වෙනකම් කමඨාන වැඩෙන්නේ නැහැ මාර්ගඵලපත් වෙන්නේ නැහැ සමාධියක් වැඩෙන්නේ නැහැ නම් ඒවා නිවැරදි කළ යුතුයි. තේරුම් අරගෙන ඒ වැරදිච්ච තැන් අඩුපාඩු තියෙන තැන් හරි ගස්ස ගන්නට ඕනේ. තෙරුවන් සරණයි.